අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 156 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාවට අවස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද පළවෙනි දවස නිසා ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන් කෙටි මතක් කිරීමක් විශේෂ මාළුතෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන අය වෙනුවෙන් මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉරිසලා අපි අහමු බලන්න වැඩමුළුවට ඇවිල්ලා තියෙන කට්ටියන් කී දෙනෙක් අලුත් අයද කියලා පොඩ්ඩක් අත උසලා අලුතෙන් අය ගොඩක් ඉන්නවා. ඔය නිසා මේක වැදගත් වෙයි. දන්නවා ඇති ඒ වුණාට අපි ආරම්භයේදී මතක් කිරීමක් කරමු. දැන් මේ ධර්ම සාකච්ඡා පවත්වන්නේ මේ වෙනකොට නිසන්න වනේන් උපස්ථාන තුනක් සංග්‍රහ තුනක් ලැබිලා තියෙනවායි කියන පදනම. ඉතින් ඒක පිළිබඳව මතක් කරොත් අපි මේ වෙනකොට වැඩමුළුවේ පැවිදි පක්ෂය ආරණික සීලුම දෙනාට උපෝසත අටාංග සීලය නැත්නම් අට සීල් සමාදන් කරවීම එක සංග්‍රහාවක් උපස්ථානයක් සත්කාරයක් විදිහට කෙරලා තියෙනවා. දෙක කමඨහන් පිළිබඳව ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට වැඩමුළු ඇතුළේදී අපි ඇවතුම් පැවතුම් පිළිබඳව කමඨහන් දේශනාවකට අහුම්කන් දෙන්න සකස් කරලා තිනවා සලසලා තිනවා ඒකත් එක විදිහක සත්කාරයක් එක පැයක විතර පටිගත කළ දේශනාවක්. ඒ සක්මන කරන්න මෙහෙමයි පරියන්ක කරන්න මෙහෙමයි. එදින්දා කටයුතු වලදී අපි භාවනා මධ්‍යස්ථානයේ කියනකොට කොහොමද කරන්න කියලා. ඊට අමතරව වැඩමුළු සංවිධානය කරන අය සංවිධානය කරලා තියෙනවා වැඩමුළුවේ කාලසටහන සහ අනෙකුත් ව්‍යවස්ථා. මෙන්න මේ යටතේ තමයි අපි මේ සෑහෙන පිරිසක් එක වහලයකට එකතු වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා මේ මේ අනුකණ්ඩායම්පත් කළා පිරිසුදු කිරීම, දිනචරියා පැවැත්වීම, දාන ගන්න හැටි වැසිකිලි කැසිකිලි කරන පිළිබඳව වෙනමම තොරතුරු තියෙනවා අපි හැම වැඩමුළුවකින්ම ලැබෙන පසුපචාර අනුව වැඩමුළු නායකත්වයේට ලොකු ලිපිගොනුවක් සකස් කරලා දෙනවා ඒක පුළුවන් තරම් එන අයට පොඩ්ඩක් මතක් කරන්න ඒකට අපිට ඒවට අපි එකඟ වෙන තාක්කල් මේ ඉන්න වෙලාවේදී අනවබෝධයක් ඇති වෙන්නේ සැකයක් ඕනේ නැහැ මෙන්න මේ සඳහා මේ දේ කරලා තියෙනවායි කියලා මේ කාරණා තුන මතක් කරනවා. ඉතින් ඒක මතක් කරන වෙලාවේදී යම් කිසි කෙනෙකුට මේ අපි සමාදන් වෙන්න කියන අට සීලයේ පිළිබඳව සැකයක් තියෙනවා නම් සිල්පද දන්නේ නැත්නම් මොකද්ද මගේ කාර්යභාරය කියලා දන්නේ මේක නිකන් සංග්‍රහාවක් එහෙම නැත්නම් සත්කාරයක් වශයෙන් උනාට ඒක කරදරයක් වෙන කෙනෙක් ඉන්නවනම් දැන් මේ අපි ගන්න පැයේදී ඒක නිරවුල් කරගන්න පුළුවන්. අපි කට්ටිය එක තලයකට එන්න ඕනේ අපි මේ වැඩමුළුව ගෙනියන්න. ඒකෙදී සීලේ පිළිබඳ අටසිල් දීලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ කාටට ප්‍රශ්න තියෙනවා මේ පැයේදී අපි ඒ වැඩමුළු සම්බන්ධ වැඩමුළු සම්බන්ධ වෙනාට අවස්ථාවක් දෙනවා. දෙක මේ කමඨහන් දේශනාව කලින් සකස් කරපු එකනක් පොදුවේ අහන්න සලස්වන එකක්. සමහර අයට ඒක තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. සමහර අයට ඒක තේරුම් ගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට හිත යොදන්න අමාරු. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේ පැයේදී මේ කමඨාන් පොදුවේ දෙන මේ කමඨාන් බණ මෙන්න මේ මේ තැන් මට ගැලපෙන්නේ මේ තේ මට තේරෙන්නේ මේ තේ මට පැහැදිලි නැහැ කියලා ප්‍රශ්න තියෙනවා අපි මේ පැයේ ඒකට වෙලා ගන්නවා. තුන්වෙනි එක වැඩමුළුව සඳහා ව්‍යවස්ථා මාලාවක් තියෙනවානේ. ඒ ව්‍යවස්ථා මාලාව සමහරකට අපහසුතාවයට වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් තේරෙන්නේ නැතිව තියෙනවා. මොකද ඒක දවසට ගොඩාක් දෙනවනේ අපි. ඒ ගොඩක් දුන්නාට පස්සේ හිතේ හිටින්නේ ඒ වගේ යම් යම් තැන්වල තීරුම් කරගන්න ඕන නම් මේක අවස්ථාවක් කරගන්න. ඒ විදිහට අපි මේ ප්‍රශ්න සාකච්ඡා අවස්ථාවේදී ධර්ම සාකච්ඡා අවස්ථාවේදී වැඩමුළුවට සම්බන්ධ වෙන අයට අවස්ථාවක් දෙනවා. Tamanට තේරෙන්නේ නැති මේ කියාපු කාරණා තුන පිළිබඳව ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න. ඒක නෙවෙයි හැබැයි මේ සාකච්ඡාව ප්‍රධාන මාර්ථේ ප්‍රධාන මාර්ථේ අපේ සිංහලෙන් කියනවා කමඨහං සුද්ධ කිරීම කියලා මේකට කියන්නේ. භාවනා කරගෙන යනකොට සාකච්ඡාවක් දෙන්න ඕන සාකච්ඡා අනුග්‍රහිතයක් තියෙනවා. ඒ සාකච්ඡා අනුග්‍රහිතයේදී තමන් භාවනා කරනකොට ওই සීලය සමාදන් වෙලා කමඨහනක් තේරුම් අරගෙන කාලසටහනට දිනචරියාවට අරු කරගෙන යනකොට තමන්ට ඇති වෙන භාවනා කරගෙන යෑමේදී ඇති වෙන සමටහම් ප්‍රශ්න ඒක තමයි ඇත්තටම ප්‍රධානම પરමාර්ථය මේ එක දෙක පැයි මේ කරන ඒකට අපි කියන්නේ කමඨාන් සුද්ධ කිරීම කියලා. ඉතින් ඒක සම්බන්ධව පොඩි විස්තරයක් කියනවා අපි 40 වෙනි වැඩමුළුව දක්වම කෙරුවේ පුද්ගලිකව එක එකනා ගෙනල්ලා කමඨාන් සුද්ධ කරනවා දවස් දෙකකට විතර සැරයක් එක්කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අහගෙන හිටපු හුඟ දෙනෙක් කිව්වා මේක එක්කෙනෙකුට ඔබ වහන්සේ මේ දෙන තොරතුරු ඔක්කොටම ඇහෙනවනම් වඩා හොඳයි කියලා. ඒකට හුඟ දෙනෙක් අකමැති වුණා අපිට පුද්ගලිකව හම්බෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක නිසා අපිත් කෙලින්ම විරුද්ධයි කියලා. ඊට පස්සේ එතකොට හිටිය අපිට 30ක් 40ක්. දැන් අද වෙනකොට 100කට කිට්ටු කරලා තියෙනවා. ඉතින් 100ක් එක්ක පුද්ගලිකව හම්බෙලා කතා කරන්න බෑ. ඒ නිසා අපි ලෝකේ පළවෙනි වතාවට පොදු කමඨහන් සුද්ධ කිරීම කියලා අලුත් සැසිවාරයක් පටන් ගත්තා. ඒකෙදි ඕනම කෙනෙකුට තමන්ගේ භවනාමේ ප්‍රශ්නයක් නම ගම ලියන්නේ නැතුව සිද්ධිය මේක ලියලා දැම්මට පස්සේ අපි ඒක සභාවට කියවලා විස්තර කරනවා. එතකොට ඔක්කොම දන්නවා ප්‍රශ්නේ මොකද්ද කියලා, ඔක්කොම දන්නවා උත්තරේ මොකද්ද කියලා හරියට කියවුනොත් හැබැයි කාගේ ප්‍රශ්නද කියලා දන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා පොදු කමටහන් සුද්ධ කිරීම. ඊට අමතරව තව එක වැඩක් මේකෙදී සිද්ධ වෙනවා. ඒ මොකද්ද? අද අපි අවස පටන් ගන්නවා ධර්ම දේශනයක්. පහ හය. මේ ධර්ම දේශනාවේදී කියන දේවල් පිළිබඳව නොපැහැදිලි කිරීමක් හෝ වැඩිදුර පැහැදිලි කිරීමක් ඕන නම් හෙට ඉඳලා ඒකත් ලියලා දාන්න පුළුවන් ප්‍රශ්න පෙට්ටියට. මේ විදිහට සම්බන්ධ වෙන අයට සීලය පිළිබඳ හෝ කමඨාන් පිළිබඳ හෝ මූලික ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් විශේෂයෙන් පළවෙනි දෙවෙනි දවස්වල ඒක ලියලා දාන්න පුළුවන්. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක් වශයෙන් අපි මෙහිදී ගත්ත ධර්මදේශනා තීරණ නැතිවමත් වෙනවා ලියලා දාන්න පුළුවන්. මේ කියපතේ පරිබාහිර ප්‍රශ්න ගණන් ගන්නෙත් නැහැ. එන්නේ එක කියන්නයි මම මේ වට කරගෙන වට කරගෙන ආවේ මොකද මෙතනදී මෑතකදී මට කතා කරලා කියන අපේ කාර්ය සභාවේ කට්ටිය ස්වාමීන් වහන්සේ අතන මෙතන භාවනා කළා අර ගුරුවරයාගේ මේ නකරාගේ ප්‍රශ්න මෙතන අහනවා. එතකොට ඒක අහගෙන ඉන්න කෙනා ඒ ගුරුවරයා මට බනිනවා. එයා කොහොමද මං ගැන විස්තර කරන්නේ කියලා අනිගාන විශාල මඩ ව්‍යාපාරය යනවා. අපි වෙන භාවනා ක්‍රම මෙතන විචින කරන්න ගත්තා. වෙන භාවනා කර්මස්ථානාචාර්ය විචිනේ කරන්න ගත්තොත්. ඒ නිසා මෙහෙ දෙන උපදේශ වලට කරලා එන ප්‍රශ්නයකට ඇර වෙන කායින් හරි කමඨාන් උපදේශ අරගෙන ඇවිල්ලා අනුන්ගේ කසාය අහගෙන මෙහෙ ප්‍රති මේ ප්‍රතිවාපහඬ එන්න එපා. එන්නකොටම මම ගහන්නේ ඕගොල්ලන්ට මේ මේ රත්නසිරිට. මොකද යාට කියලා තිනවා අදාළ නැති ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපයි කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහලා ඉදිරිපත් උනේ නැත්නම් අපි ඒකට වග වෙන්න ඕනේ. ඒකට රත්නසිරි මහත්තයා උත්තර දෙයි. මොකද අපි කඹේ ඇවිදින්න වෙලා තියෙනවා. හරියට භාවනා ක්‍රම තියෙනවා. හරියට ගුරුවරු ඉන්නවා. I think පොඩ්ඩක් හරි අපි කරගෙන යන වෙලාවේදී ක්‍රමයකට විරුද්ධව හෝ පුද්ගලයට විරුද්ධව ගිය ගමන් මේක බටකැලියට ගෙන තිබ්බා වගේ අපි මේ යන සුන්දර ගමන පැත්තකදීදී ප්‍රශ්න පැටලෙනවා. ඒක නිසා අදාළ නැති දේවල් එහෙම නැත්නම් මෙහි දීලා තියෙන කමටහන් වලට අමතරව භාවනා කරනවා නම් මට වාක් කියන්න බෑ. මං කියන්නේ මේ අපි දෙන කමටහනමයි එකම දේ ඕකෙන් විතරමයි නිවන් දකින්න පුළුවන් ඔක්කොම තැල්ලා මෙහෙවරෙල්ල කියලා මං කියන්නේත් නැහැ. ඕගොල්ලෝ මොනවා කරුවා මට ප්‍රශ්නයක් නැහැ. මෙහෙ ඉන්න ටිකේ පිරිසුදු නැත්තම් කමටහන අහගන්න. උපදේශ ටික අහගන්න. කමටහන් සුද්ධ කරන ක්‍රමයේ මෙහෙ විතර කිසිම තැනක එහෙම ප්‍රසිද්ධව කියලා දීලා කරන විදියක් නැහැ. ඒ නිසා මේ අවස්ථාව ඉතාමත්ම වැදගත්. ඒ වගේම කම්පියුටරේ හරහා විශාල පිරිසක් මේ වෙනකොට අපිට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ ගෞරවය රකින්නත් ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ලිඛිත ප්‍රශ්න අපි රත්නසිරි මහත්තයා කියනකොට වාර්තාගත වෙනවා. උත්තරෙත් වාර්තාගත වෙනවා. කාට හරි සභාවේ ඉඳගෙන ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් සභාවට මම දෙන මම සමහරට අහනවා අමතර ප්‍රශ්න ඒකට උත්තර දෙන්න ඕනේ නම් අත ඉස්සුවාම අපි වෙනම මයික් එකක් දෙනවා ඒ කෙනාට ඉන්න තැන ඉඳලා ඒ මයික් එකට කතා කරපුවාම වාර්තාගත වීම ස්වභාවිකයෙන් සිද්ධ වෙනවා හැබැයි මම දන්නවා හුඟ දෙනෙක් ඒකට කැමති නැහැ. ඒ මයික් එකට කතා කරන්න හුඟ දෙනෙක් කැමති නැහැ. ඉතින් ඒක අර මෙහි සම්බන්ධ වෙන්නේ නැතුව කම්පියුටර් එකෙන් මික්සෙල්ලාර් එක කරා අහන අයගේ ඉල්ලීමක් අපිට ප්‍රශ්නෙත් ඇහෙන්න සලස්වන්න කියලා. ඉතින් ඒක අපි මේ වෙලාවේ මතක් කරනවා මේ ශාලාවේ නොසිට පිට ඉඳලා වැඩමුළුවට සවන් දෙන අය වෙනුවෙන් ඉතින් ඒ නිසා කෙනෙකුට ලිඛිතව ලියලා දාලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නිර්නාමිකව. එහෙම නැත්නම් සභා වාරයේදී අපිට ඉඩ ලැබුණොත් ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න වුණාට පස්සේ අත උස්සලා මයික් එකට ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙකට සභාවේ ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක දවසක් දෙකක් යනකොට මම හිතනවා තේරුම් ගනි කියලා. අපි මෙන්න මේ රේල් පීලි දෙක උඩ තමයි යන්නේ. ඉම් එපිට සාමාන්‍ය වාහනයක් යන විදිහට යන්න බෑ. අපි හදාගත්ත රේල් පීලි දෙක උඩ ගියාම හරි ලේසියක් තියෙනවා. නිස්සන් වනේදී යම් සත්කාරයක් තියෙනවනේ මෙන්න මේකයි කියලා අපි දවසෙන් දෙකෙන් තේරුම් ගන්නවා. විශේෂයෙන්ම දවස් 10 වැඩමුළු වල දවස් 3කට විතර පස්සේ ඔක්කොම එක පවුලේ අය වගේ ලොකු බන්ධනයකට එනවා අපි. මේ කියන දේශනාවත් එකයි කමඨහනත් එකයි සුද්ධ කිරීමේ ක්‍රමයත් එකයි. ඒ නිසා තේරුම් ගන්නවා. විශේෂයෙන් මම හිතන්නේ මේකට එකඟයි විතරක් කතා කරනවා. අනික් අය බැන බැන gedera යනවා ඇති. තේරෙන්නේ නැති නිසා. නමුත් වැඩි හරියක් අනුගමනය අනුයාත වෙන නිසා මට පේනවා අපි ඉදිරිපත් කරලා තියෙන මේ ක්‍රමය කාලානුරූපව අනුමත වෙන්න ඉඩ තියෙනවායි කියලා. ඉතින් මේ සඳහා මම විනාඩි 10ක් විතර ගත්තා. හඳුන්වා දීම සඳහා ඉතින් තවදුරටත් මම ඒක වෙලා ගන්න යන්නේ මම රත්නසිරි මහත්තයන් ඉල්ලා සිටිනවා ලිඛිත පස්ස සභාගත කිරීමෙන් අපේ ධර්ම සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන්නේ කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ 156 වෙනි ඒ භාවනා වැඩසටහන සඳහා වහන්සේ ඇතුළු ඒ නිසරණ වලින් සංවිධායක මණ්ඩලය ඉතින් අපිට කරපු ආරාධනා පිළිඅරන් අපි අද සිට මේ වැඩසටහන ආරම්භ කරා. අද පළමුවෙම තියෙන ස්වාමීන් වහන්සේ අපේ ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාව සඳහා ස්වාමීන් වහන්සේ අද ගොඩක් අලුතෙන් විශාල පිරිසක් මෙහාට පැමිණියා ස්වාමීන් වහන්සේ දැක්කෙත් බහැ දැක්කෙත් මම හිතන අද වෙන්න ඉන්න කටියත් ඉන්නවා. ඒ වගේම මම මේ වෙනකොට කමඨාන් සුද්ධ කරන කොළ හැම කෙනෙකුටම ෆොටෝකෝපි කරලා ලබා දුන්නා ස්වාමීන් වහන්සේ. නමුත් ඒ එයාට මේ ගැන කිසිම අදහසක් නැහැ මම හිතන්නේ තේරුමක් නැති නිසා ප්‍රශ්න කොළ හයක් විතර අයින් කරන්න සිද්ධ වුණා නිකන් ගැන අවබෝධය නැති නිකන් ඒ වගේම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලැබුවා නැවත වතාවක් අර කමඨහන් දේශනාව හරි මොනවා හරි වුණා එයාට අහන්න කියලා ඒක ඊටම වටිනවා ඉතින් මේ පැමිණිච්ච අය කීප දෙනෙක් මේ අපිට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අවසරයි ඒ ප්‍රශ්න වලට කියවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කීප වරක් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වූ අයෙක් මේ. අද දින භාවනා අධ්‍යක්ෂින් මෙසේ විස්තර කරමි. පරියංක භාවනාව. මගේ මූල කර්මස්ථානයේ ආස්වාසය හා ප්‍රස්වාසයයි. මා මුලින්ම පහසු ලෙස ඉඳගෙන දැස් පියාගෙන මා සිටින ආකාරය පිටත සිට බලන්නෙකු දක් දකින අයුරු හිතේ මවා ගත්තෙමි. එසේ මා දෙසම මද වේලාව බලා සිටීමේදී හුස්ම රැල්ල සියුම්ව ප්‍රකට විය. ක්‍රමයෙන් හුස්ම රැල්ල ඊටා හොඳින් ප්‍රකට විය. ආශ්වාස වාතය සිසිල්ව නාසයේ මැද හරියේ හැපි කය ඇතුළට ඇතුල් වේ. ආශ්වාසය නැවති මොහොතක විරාමයකින් පසු වේගයෙන් ආපසු පැමිණ නාසයේ ඇතුළත හැප්පෙමින් එළියට එයි. ආස්වාසය සිසිල්ය. බරගතියක් දැනේ. ආස්වාසය උණුසුමිය, සැහැල්ලුය. මෙසේ හුස්ම නිරීක්ෂණය කරමින් සිටින විට ශරීරයේ බර අඩුවෙන බව හැඟිනේ. එය සුදුවේ ක්‍රමක්‍රමේනි. කය වාඩි වී සිටින ඉරියව්ව හොඳින් දැනෙන නමුත් එනම් වාඩි වී සිටින කොටසේ සිරුර වාඩි වී සිටින කොටයේ සිරුර එබී ඇති අයුරු හා පොළවේ ගැටී ඇති අයුරු ඊතා සැහැල්ලු ගතියකින් යුතුව සැහැල්ලු ගතියකින් යුතු බව හැඟුණි. මෙසේ සිටින විට අපට ඊතා පැහැදිලි ආලෝකමත් ස්වභාවයක් දිස්විය. මේ අවස්ථාව වන විට මූල කර්මස්ථානය නොදෙනී ගොස් තිබිනි. මට හදවත ගැහෙන හඬ ඊතා සියුම්ව ඇසුණු බැවින් එය අරමනු කෙලෙමි. මෙසේ සිටින විට මා එක්වරම උඩකින් පහළට වැටෙන හැඟීමක් ඇතිවිය. මගේ හිතට බියක් ආවේ නැත. මෙය හතරවරක් පමණ සමාන කාල පරතරයක් සහිතව සිදුවිය. මේ සිදුවෙද්දී කය සැහැල්ලු බව වර්ධනය වන බවක් හැඟිනි. උදෑසන පරියංක භාවනාව විනාඩි 45ක් පමණ මෙසේ ගත විය. සක්මන් භාවනාව මා මුලින්ම ලනුපැදුරේ සිටගෙන සිටින අයුරු හිතින් මවාගෙන සක්මන අනබෙමි මුලින්ම වම දකුණ ලෙස පය තබමි පා ලනුපැදුරේ ගැටෙන අයුරු එහි රළු බව හොඳින් දැනේ පා ඉදිරියට ඇදෙන විට සිසිල් බව පයට ඊටා හොඳින් දැනිනි ක්‍රමයෙන් ඇදගෙන සිටින ඇඳුම් ඇඟේ වඳින අයුරු එයින් නැගෙන ඊටා සියුම් ශබ්ද නිරීක්ෂණය විය මෙසේ එක දිගට පියවර 40ක් පමණ සක්මන් කළ හැක. බාහිර ශබ්දවලට හිත දුවයි. හිත පිට ගිය බව දැනුණු විට එය නැවත සක්මන්ට පැමිණේ. නැවත පැමිණි සිත කලින් තිබූ අයුරුමය. කලබලයක් නැත. නැවත සක්මනේ පෙර පරිදි යෙදේ. ඉදිරියට කටයුතු වලදී හැකි හැම විටම සතිය පවත්වමි. දත් මදින විට දත් මදින බව මෙනෙහි කරමින් ඒ කිරීමට උත්සාහ ගතිමි. හිතට අරමුණු ඊතා ශනිකුව පැමිණේ. එසේ අරමුණු ආභව දුටු විට නැවත ක්‍රියාවට හිත පවත්වමි. අනිකුත් කටයුතු වලදීද මෙසේය. හිත බාහිරට ගොස් ඇති බව දුටු විට නැවත ක්‍රියාවට හිත යොදවෙමි. ඊත කරුණු සලකා බලා වැඩිදුර උපදෙස් ලබා දෙන සීක්වා වහන්සේගේ මේ ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේක ඇත්තටම අර සක්මනේදී එදිනදා වැඩවලයි හිත පිට යෑම සහ නැවත හිත අරමුණට පැමිණීම ගැන තැහෙන විස්තරයක් තියෙනවා. මේ සංසිද්ධිය සඳහන් වෙනවා ඉඳගෙන ඉන්නකොටත් හිත පිට යනවා. එහෙම නැත්නම් ගැස්සීලා වගේ කඩාන වැටෙනවා වගේ සීහෙනවා. ඒ එන වෙලාවේ අරමුණට දෙහිත එන්නේ. එහෙම නැත්නම් කලකොල භාවයකට දෙහිත යන්නේ කියන එක ලියවිලා නැහැ. හැබැයි ඒක හිතා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා බය වෙන්නේ නැහැ කියන එක ලියලා තියෙනවා. ඒ අතරමැද මේ වෙද්දි නමුත් කය සහැල්ලු වෙන බව Taman දැක්කයි කියලා ලියලා තියෙන නිසා අහගෙන ඉනකොට හිතෙන්නේ මේ නැවත නැවතත් හිත පිට ගියාට Tamanගේ ආරක්ෂක ස්ථානට මූල කර්මස්ථානට ඉරියව්වට ආනාපානෙට හිත එන ගතියක් පේන්න තියෙනවා. අන්න ඒකත් වචනේම ලියන්න පුළුවන් නම් කමඨාන හරි පැහැදිලි. ඉදිරිපත් කිරීම හරිම ඍජුයි. ඒක නිසා හුඟක් වෙලාවට බලන්න විශේෂ මේ කෙනාට කලින් භාවනා කරපු කෙනෙක් නිසා පිට පිට යෑම නතර කරන්න අපිට ක්‍රමයක් නැහැ. පිටිගිය හැම වෙලාවෙම නැවත එන්නේ අරමුණටද ආට පස්සේ කලකොල වෙලාද නැද්ද කියන කතාව සක්නිදි පැහැදිලිවම ලියන කලකොල වෙලා නැහැ තිබුණු විදියට හිත තැම්පත් වෙනවා මෙච්චර විතරයි මුළු සංසාරෙටම අපිට තියෙන එකම ආරක්ෂාව. කොහේ හිත නන්නත්තරුණත් නැවත එන්න ඕන තැන දන්නෝ ආවට පස්සේ ආව බව වාර්තා කරන්න පුළුවන් නම් එයා සසරණයි සනාතයි හිත පිට ගියාට පස්සේ නැවත කොතැනද ගන්න ඕන කියලා දන්නේ නැත්නම් ඒක විස්තර කරන්න දන්නේ නැත්නම් අපි අසරණයි අනාතයි මරණ වේලාවේදී කොහේ ආයිද කියලා කියන්න බෑ. එචා පිට ගිය වෙලාවේ නැවත එන ගමනේ එච්චර තමයි අපිට හිතක් භාවනාවක් සතියක් අප්‍රමාදයක් ආත්ම විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇති වෙන තැන. ඒ නිසා ලියලා තියෙන සොරසුරු හොඳයි. හැබැයි මම මේ මතු කරලා පෙන්නන්නේ පරියන්කේදී හිත පිට ගියාට පස්සේ ගැස්සිලා එනකොට අරමුණට දාවේ නැත්තේ කියන එක ලියවිලා නැහැ. අනිත් දවසේ ඒකත් වර්තා කරන්න. එතකොට Tamanට භාවනා පිළිබඳ ලොකු විශ්වාසයක් එන්න පටන් ගන්නවා. කවුරු මොන විදියට අපි නන්නත්තර කෙරුවත් භාවනා විශ්ින් අපි නැවත ගෙනල්ලා ආරක්ෂක භූමියක, ക്ഷേම භූමියක, නිර්වෘල් තැනක, නිර්මල තැනක, නික්ලේශී තැනකට ගෙනත් දෙනවා. ඒක තමයි අපි සාදු කියලා අනුමත වෙන්න අනුමෝදන් වෙන්න ඕනේ. ඒකත් ලියන්න තරම් හිත් පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී ඉරියව්ව වැටහෙයි. විනාඩි දෙකක් තුනක් කාලයක් පමණි. හිත විසිරේ. හිත පිටට ගියා කියලා දන්නවා. නැවත නැවතත් ඉරියව්වට වැටේ. නැවතත් හිත පිටට යවේ. ඊටාම කුඩාම අවස්ථාවක් පමණක් ආස්වාසයට දැනේ. එහි සීතල භාවය සමහර විට පමණක් දැනේ. හිත නිතරම පිටට යන ගතිය වැටහේ. මෙම ස්වභාවය තවදුරටත් ගෙන යාමට උපදෙස් ඉල්ලා සිටිමි. ඒ ඒ ස්වභාවය තවදුරටත් ඒ ස්වභාවය තවදුරටත් ගෙන යාමට උපදෙස් ඉල්ලා සිටිනේ. ওই தත්ත්වයට ගෙන යන්න උපදෙස් ඕනේ නැහැ. ඔක උපදෙස් නැතු යන්නේ වැඩේනේ. අපිට ඕන කරලා තියෙන්නේ නැවත එනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි කමන්නේ ආනපාන හරි කමක් නැහැ. හිත පිට යන තැන අල්ලන්න නම් කවදා හරි අල්ලන්න පුළුවන්. අල්ලන්න නම් පිට ගියාට පස්සේ නැවත කයට එන වෙලාවක් තියෙනවනේ. Taman සැලසුම් කරපු අරමුණට අන්නේ වෙලාවේ අරමුණට හිත ආවට පස්සේ හිත පිට යාම පිළිබඳ පශ්චාත්තාවයක් හිත පිට යාම් පිළිබඳව කම්පනයක් තියෙනවා නම් අපි ඒකට කෙලස් කියලා කියනවා. හිත පිට ගියාට කම්පන වෙන්නේ නැතුව පශ්චාත්තාප නැතුව නැවත තමන් ඉන්න අරමුණට මම පටන් ගත්ත මූල කර්මස්ථානට එන බව දැකලා මේකේ වාර්තා කරලා තියෙනවා. ඒකත් බලලා ඒ එන ගමන සරුවචන් වහන්සේ පියවර හතරකින් විස්තර කරලා තියෙනවා. අද ලෝකේ ඉන්න දක්ෂම ස්නායු ශල්‍ය වෛද්‍යවරු ස්නායු වෛද්‍යවරු දෙක කල්ලාගෙන තියෙනවා. ඒගොල්ල කියලා තියෙනවා මේ වගේ නන්නත්තර වෙච්ච හිතක් ආපහු එනකොට ඒකේ ස්නායු ක්‍රියාවලියක් පියවර දෙකක් අල්ලගෙන තියෙනවා. සරුවචාන්සේ හතරක් අල්ලලා තියෙනවා. කිසිම ඔය ස්නායුත් මේ මේ සල්ලි වෛද්‍ය උපදි උපාධිකුත් නෑ බුදුහාමරට වේදනලාවකුත් නෑ බුදුහාමරට සල්ලියාකාරිකුත් නෑ බුදුහාමරට. ඉතින් ඒක නිසා අර ආපහු එන ගමනේ බලන්න ඒක හිතලා කරන දෙයක්ද ඉබේ සිද්ධ වෙන දෙයක්ද පශ්චාත්තාප වෙනවද නැද්ද? ඇවිල්ලා බලනකොට කය කැළඹිලාද නැද්ද? ඒ වගේම මේක වාර්තාගත කරන්න පුළුවන් නම් හතරවෙනි ලකුණ. ඒකමයි වාර්තාගත යුතු එකම දේ හුඟක් වෙලාට කමටහනේ. හිත පිට ගියාට පස්සේ නැවත එන ගමන නොපැකිල අනුන්ගේ දෙයක් වගේ වාර්තාගත කරනවා නම් හරි වටිනවා. ඒ නිසා මේ ලියලා තියෙන විදිය හොඳයි යම් යම් කරුණු වාර්තා වෙනවා ඕඩතර යන්නරි. හිත යන අතකට ගියා වෙයි. නැවත එනකොට ඒ ක්‍රියාවලිය පිළිබඳ පුළුවන් තරම් තොරතුරු අල්ලගන්න. අල්ලගෙන වார்த்தාවට දාන්න නොබෝ කලකින් තමන්ට හිත පිට යාම පිළිබඳවත් පාලනයක් වශයක් සිද්ධි භාවයක් ගන්න පුළුවන්. පටන් ගන්නකොට නැවත එන ගමන විතරක් බලන්න හිත පශ්චාත්තාප වෙනවද? එනකොට කය විස්සිලාද? වාර්තාගත කරන්න මට හිතෙනවද? වසංගණ්ඩ හිතෙනවද? නැත්නම් මේක මේක හිතලා කරන දෙයක්ද? ආපහු එන එක ඇබ්බැහියට ධර්මතාවයකට වෙන එකක්ද කියලා අන්න ඔය කරුණු අනුව විස්තර තව එකතු කරන්න. ඒකට පරියන්කේච කරන්නේ මුළු ජීවිතේම පුදුමාකාර ව්‍යාකරණයක් පුදුමාකාර හිත අවබෝධ කිරීමක් කරන්න පුළුවන් වෙයි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යද්දී හුස්මට හිත යොමු කරලා විනාඩියකින් පමණ හිත සමාධිමත් වෙනවා. එක ඉරියව්වෙන් පැය දෙකක් පමණ හිටියත් වේදනාවක් හෝ සිතවිල්ලක් හෝ එන්නේ නැහැ. ටික වේලාවකින් හුස්ම රැල්ල නොපිනී යනවා. ආපහු හුස්මට හිත යොමු කරනවා. නැවතත් හුස්ම නොපිනී යනවා. ඒ වගේම සිතවිල්ලක් ආවොත් ඒක රාග දේශ මොහ සිතවිල්ලක් බව ඉක්මනින්ම වැටහෙනවා. ඒ එක්කම නැති වෙලා යනවා. හැම මොහොතකම සිහියෙන් ඉන්නවා. ගතට සැහැල්ලුවක් දැනෙනවා. සතුටක් දැනෙනවා. ඒත් යන මාර්ගය හරිද කියා ඔබ වහන්සේගෙන් මට අනුශාසනා කරන සේක්වා. සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරද්දී වම සහ දකුණ යනුවෙන් මෙනෙහි කරනවා. සිතුවිලි එනවා යනවා. ඒ එක සිතුවිල්ලක් කියා සිතමින් ඒක බැහැර කරනවා. විනාඩි 45ක් පමණ කරාම හිත තැම්පත් වෙනවා. උණුසුම සීතල වගේම পায় වැදෙන විට ඇඟිලි ප්‍රදේශයේ වැඩියෙන් පළමුවෙන් ස්පර්ශ වෙන බව දැනෙනවා. සමහර වේලාවට ඇඟ උණුසුම බර වෙලා ඇවිදිනවා වාගේ දැනෙනවා. සමහර වේලාවට ඇඟ දකුණට බර වෙලා ඇවිදිනවා වගේ දැනෙනවා. වම් කකුල කියලා දකුණු කකුල ආයාසයෙන් ගන්න බවක් වැටහෙනවා ස්වාමීන් වහන්සේ එච්චරයි වම් කකුල කියලා දකුණු කකුල ආයාසයෙන් ගන්න බවක් වැටහෙනවා කියලා කියනවා. වාක්‍යචර දෙවෙනි සැරේ ලියලා නම් සැර කියවලා නැහැ. කිව්වනම් ඕක නෙමෙයි කියවෙන්නේ වෙන විදියකට. කෙසේ නමුත් පළවෙනි කොටසේදී තියෙනවා කරදරයක්ද භාවනාව යනවා ඒ සැකයක් තියෙනවා කියලා. ඒ කියන්නේ කොච්චර ලස්සන වැඩේ වුණත් මේ සැකේ කියන කඩප්පුලි හිතට පසු පසුවිමක් ඕනේ නැහැ. මේ සැකේ මේ පාට හරිද වැරදිද කියලා තමයි අහන්නේ ඒක බොහොම නම්බුකාර විදිහට අහන්නේ. ඒ මේකෙදි තියෙන මේ සැකේ මේක නැත්තම් කියනවා විචිකිච්ඡාව කියලා. මේ කියන්නේ සද්ධාව නැහැ කියලා. එතකොට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. නිසා තමන් කරන දේ තමන් අදහන් නැතුව කොච්චර කල්පනා ගන්නක් කරුවත් කවදාකවත් වගතුවක් වෙන්නේ. නිසා තමන් කරන දේ ඇදහිල්ලෙන් කරා. එතකොට තමයි ඒකේ මල් මාලයකට මල් මුනනවා වගේ ගෙතෙන්නේ. ගෙතෙන්නේ නැත්නම් මේවා එහෙට මෙහෙට විසිලා යනවා. ඉතින් උඟක් වෙලාවට අපිට භාවනාවට බහින් තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. නැත්නම් මේ ගෙවල් දොරට ඇලෙන්නේ නැහැ නේ. ඒත් තමන් කරන භාවනාව ගැන විශ්වාසයක් නැහැ. මොකද මේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොනවදෝ કૃතිම දේවල්. ඒ නිසා තමන් පිළිබඳ තමන් අදහන මිනිසෙකුට විතරයි මේ මේ බුදුහාමසංග ප්‍රතිපදාවේ දිනුවක් ගන්න පුළුවන්. දෙයයන් ආසිය අදහැව්වත් වෙන කවුරු අදහැව්වත් නන්නත්තරයි. බුදුහාමුදුර අදහලත් ඇති වැඩක් නැහැ. භාවනා කරන එකනට තමන් කරන භාවනාව අදාහගන්න බුදුහාමුදුරනට පාර කියලා තියෙන්නේ. නමුත් ඔය දැන් මෙච්චර වෙලා හරිද වැරදි කියලා සැක කරනවා නම් ඔය බුදුහාමුදුරගේ සද්දා සැකෙත් තියෙනවද? ධර්ම පිළිවන් සැකෙත් තියෙනවා. සංඝයා පිළිවන් සැකෙත් තියෙනවා. සීල පිළිවන් සැකයක් තියෙනවා. කවදා හෝ නැති වෙච්ච දවස සෝවන් වෙනවා කියලා කියනවා. සෝවන් වෙනවා කියලා කියන්නේ නොපැකිල සද්ධාාවක් අවෙක්කප්ප සාදයක් එනවා. ඉතින් ඒ නිසා කරන දේ විශ්වාසයෙන් කරන්න. එතකොට ඔයිට වැඩිය මේ දවල් රැ අන්ධකාරයේ ගමනක් දවල් එළිය ගියා වගේ චෛතසිකයක් පහළ වෙන චෛතසිකය කියනවා අධිමොක්ක චෛතසිකය කියලා. ඉස්සරහා පේන්න පටන් ගන්නවා. ඉතින් එතකන් දැනගන්න තියෙන තමයි දැන් සද්ධාවේ මධිකම තියෙන්නේ. පටන් ගන්නකොටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කරලා ඇදහිල්ලෙන් කරන්න. එතකොට ඕක කලෙල් වෙලා අලුගසා දාලා නැගිටලා යන්න පුළුවන් වෙනවා. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව තුළ සතිය පිහිටා පරියංකයට ගිය විට හුස්ම රැල්ල සිහින් වී ආස්වාසය ප්‍රාස්වාසය වෙනස හඳුනා ගැනීමට අපහසු විය. එසේ පරියංකයට වාඩි වන විටම මගේ ඇස් ඉදිරියේ දැස් ඉදිරියේ සියුම් නලියන ස්වභාවයක් දක්නට ලැබේ. ටික වේලාවකින් එම తත්වයේ පහව ගොස් හුස්ම රැල්ලට අවධානය යොමු කරන විටම හුස්ම සංසිඳන ගතිය තරමක් දැනේ. මෙම తත්වයේ කරුණාවෙන් පැහැදිලි කර දැනමින් ඉල්ලා සිටීමේ. එතරම් මේ කෙනාට අර හුස්මේ වේවා එහෙම නැත්නම් පසුබිමේ වේවා ඇති වෙනයේ විනස ගුරුසොර තිබලා සංසිඳනවා ඊට පස්සේ සමහරලාවට ඒ වෙනුවට නිකම්ම නිකන් නලින ගතියක් පේනවා අන්න ඒ වගේ මේ අනිත්‍ය බව වෙනස් වෙන බව ඇතිව නැතිව යන බව විපරිණාමයටපත් වෙන බව කරදරයක් වෙලා තියෙන බවයි පේන තියෙන ලිපියේ නමුත් එයා ඒකට හේතුව අපි මේ ලෝකයේ එදිනදා ජීවිතය ගත කරන්නේ නිත්‍ය සංඥා වෙන්නේ. ස්ථිරයි, නිත්‍යයි, සුඛයි, සුබයි කියලා. භවනාදී පන්නොට පේන හුස්මවත් නෑ ඒක ගොරෝසු තිබලා සිං වෙනකම් නැත්තම් අතිසියුම් බාටපත් වෙනවා. ඉතින් ඒක පිළිබඳව ලෑස්තිලා ගියේ නැත්තම් මේ හුස්මේ විපරිණාමය අනිත්‍ය භාවය ඇතිව නැති වෙන බවට බයක් ඇති වෙනවා. ඒ නිසා අනිත් දවසේ අනිත්‍ය සංඥාවෙන් භාවනා කරන්න බුදුහාමරණ අපිට උගන්වන්න ඕනේ. මොකක් හරි අරමුණට හිත දැම්මට පස්සේ අරමුණ වෙනස් වෙන බව පෙන්වන්න තමයි මේ ඔක්කොම අපි මේ සිල් සමාදන් කරලා එක gedරක තියාගෙන කණ්ඩ බොණ්ඩ තියගෙන මේ උදව් උපස්ථානේ කරන්නේ. ඉතින් ඒක සඳහා කළ යුතු දේ මේකට ලෑස්තිලා යන්න. මේක තමයි භාවනා කියන්නේ. මේක වෙනස් වෙනවා. වෙනස් වෙන දේ බාධාවකට ගන්න එපා, ප්‍රශ්නයකට ගන්න එපා, ඒක උත්තරයකට ගන්න. මේ භාවනා කරන්න ලැබෙන උත්තරය තමයි මේ. භාවනාවට ලැබෙන සුභාසින්සටයක් තමයි මේ. භාවනාවකට ලැබෙන ප්‍රතිඵලයක් මේ. ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා වාර්තාගත කරලා තියෙන නිසා මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. ඒ නිසා අනිත්‍ය සංඥාවෙන් යන්න මේක ප්‍රශ්නයක් කරගන්න එපා උත්තරයක් කරගෙන යන්න. ඒකට ඔතනින් නතර වෙන්නේ නැහැ. තව ඉස්සරහට යනවා භාවනාව. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිරුරට විටින් විට ක්ෂණික වේදනා දැනෙනවා. උල් කටුවකින් අනිනවා. දැවිල්ල හට ගන්නවා. ඒවා මෙනෙහි කළ යුතුයද නොසලකා හැරිය යුතුයද? ඒ වගේම සක්මනේදී මනසට බාහිර සිතුවිලි පැමිණෙන විට කුමක් කළ යුතුයද? නොසලකා හරිනවාද මෙනෙහි කරනවාද? එපමණයි. ඔය ඒක නම මම කැමති දබ්බහවට ඉදිරිපත් වෙනවා නම් ප්‍රශ්නයක් අහන්න. මේ විදියට සක්මනේ ඉන්නකොට කයට දැනෙන මේ අනිනවා වගේ নানা ආකාර දේවල් සහ හිත නිතර පිට යන බව සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතිය තියෙන බවට සුභාසින්තනද නැත්නම් සතියට අරියාදුවක් කරදරයක්ද කියන ප්‍රශ්නේ මම අහන්න කැමතියි කැමති නම් ලියපු එක නත උසන්න කැමතියි මේ ඔය මම නැවතත් ප්‍රශ්න කියනවා මේ වගේ කයේ තියෙන දැනීම් හිත පිට යන නැත්නම් කඩප්පුලි ගතිය දැනීම Tamanට පේරෙන්නේ මම සතිමත් වීම නිසා ලැබිච්ච පළපරෝජනයක් ආනිසංශයක් විදිහට නැත්නම් සතියට කරන අරියාදුවක් බාධාවක් විදිහට කියලා හෙවොත් මොකද්ද කියන්නේ? ස්වාමී. හරි හරි හරි. සයනස අරියාදුවක් විදිහට නෙමෙයි සතියේ තියනවා කියන තමයි දැනෙන්නේ. ඔව් ඒක නම් එතකොට මේක වார்த்தාවක් විතර ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේකට ලෑස්තිලා ගියොත් අනිදාසෝ ඔය තියෙන ලකුණු 10 ගුණයකින් වැඩි වෙනවා. ඇඟේ හැම අස්සක් මුල්ලක් ආවම නලියන්න පටන් ගන්නවා. හිත එක චිත්තක්ෂණයක් එක තැනක නෑ දඟලනවා. ඒක මේ මගේ කෙලෙසයක් නෙවෙයි ඒක තමයි හිත කියන එක ඇහැටි. ඒ නිසා අනිත් දවසේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියාට පස්සේ තේරෙයි අපිට මේ ඇත්ත කියලා තියෙනවනේ එක තැනක ඇති කෙනෙක් කියලා නේ අපිට කෙනෙක් හිතෙන්නේ. එක තැනක ඇති කෙනෙක් නෑ නලියම ඇති. අර ඇත්ත මේ ඇත්ත තැනත්ත ආදි වශයෙන් තැනක ඉන්න කෙනෙක් ඉන්න බෙන්නට එන්න මොකක්වත් නැහැ. මෙතන තියෙන දූවිලි අන්තු ටිකක් නලියනා වගේ නලියන. ඉතින් ඒකට ලෑස්තිලා ගියොත් ඕකට දවස් හතක් භාවනා කරන්න ඕනේ නැහැ ඕකට මේ දසපාරමිතා පිළිලා මෛත්‍රී බුදුහාමුදුරෝ දැකලා මොකක්වත් කරන්න ඕනේ නැහැ ඕක දන්නේ නැති කෙනෙක් මෙතන ඇත්තෙත් නැහැ එක්කෙනෙක්වත් බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ සතිය නැති වෙච්චාම ඉන්නවා. සතියෙන් බලනකොට ඔක්කොම ලී. ඉන්න එකම අංශුවක්වත් නැහැ. ඒ නිසා තවදුරටත් ඒකට සමීප වෙලා බලන්න, උත්සන්න කරලා බලන්න, ආසන්න කරලා බලන්න ධර්මයේ දකින්න ඔය තරම්ම අමුඩ ගහගෙන පැල් බැඳගෙන නටන දෙයක් නැහැ. ඒක නිසා මේක සතිය ආනිසංශයක්. සතිය හොඳට කයට ගිය ගමන් මේ කය තියෙන්නේ වේදනා සාගරයක පතුලේ. මේක තියෙන්නේ නලියනවා කියන එකේ එක අංශු මාත්‍රයක් නැහැ විවේක ගන්න එක. ඒ වගේම හිත කියන එක ගොඩ දාපු මාළුවෙක් වගේ. ඒක උගදියා බල්ලා කිව්වයි කියලා. ඒක තමයි ලැජ්ජ වෙන්න කාරණාවක් හෝ පශ්චාත්තාප වෙන්න දෙයක් නෙවෙයි. අපි හිතන නෑ නෑ භාවනා කරනකොට මේක හිතු කියන තැන හිතෙන්ද කියාගෙන හිතන තමයි භාවනා කරන්නේ. ඉතින් එතකොට නම් බය හිතෙන. ඒක නම් පශ්චාත්තාප වෙන නිසා මේ උත්තරේ මම පිළිගන්න සතුටුයි. ඒ නිසා අනිත් දවසේ මේක තමයි භාවනාවේ හම්බෙන ප්‍රතිඵලය කියලා තව දුරටත් ඒ අනිත්‍ය භාවය වෙනස් වෙන බව ඇතිව නැති වෙන බව විපරිණාමයට සාදර වෙලා යන්න. ඒතර කවදා හරි හිතන්නේ සක්මනීදිත් ඕක වෙනවා. අද්දක වහන පරියන්කේ ඉන්නකොට වෙලාවක් නෙමෙයි. සක්මනීදිත් වෙනවා. හොඳට පුරුදු කරන්න දත් මන්දිනකොටත් තේරෙනවා. කෑම කනකොටත් තේරෙනවා. නාන කොටත් වෙනවා. ඉතින් කොයි ඉරියව්වේ හිටියත් ඒ දේවල් වෙනස් වෙන විපරිණාම වෙන සුළු ගතියට සාදර කෙනාට ඒක ඇත්තට දකින්න අමාරුකමක් නැහැ. මෙතන එක්කෙනෙක් නොදකත් නැහැ. නමුත් ඔක්කොම හිතනවා මේක භාවනාවට බාධාවක් සතියට අරියාදුවක්. ඒක නොදැක මට මේ හිටි පිළිමයක් තිබ්බා වගේ බුදුහමරෝ තිබ්බා වගේ මේ අරමුණක් නිමිත්තක් එනකම් බලහිනවා. ඉතින් කවදාවත් හරියන්නේ නැහැ වැඩේ. ඒ නිසා දීපුත්‍ර යනු අනිත් දවසේ මේටත් වැඩි එක්මන්ට මේටත් වැඩි සජීවීව මේටත් වැඩි සමීපව උත්සන්නව මේක දැකන්න ලැබේවා කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව නිතර නිතර සිතට සිතුවිලි නැගීම සිදුවිය. සිතනවා සිතනවා යයි මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයට ආවෙමි. බාහිර බලපෑම් පොඩි ළමයෙකුගේ ශබ්ද කිරීම කඩින් කඩ වරහන් තුල ඇසුනි. තදින් හිත දැඩි කරගෙන භාවනා අරමුණට හිත නැවත යොමු කෙළෙමි. මේවා එක දිගටම කරගෙන යන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. එපමණයි. ඔය එතකොට මොකද්ද මූල කර්මස්ථානය කියලා ලියලත් නැහැ. ඒ වගේම මේ නැවත ඒ වගේ කලබලයකට ගිහිල්ලා ආපහු එනකොට මූල කර්මස්ථානයත් එක්ක හාද වෙන්න සම්බන්ධ වෙන්න කරදරකාරී වැඩද නැත්නම් ලේසියෙන්ම ඇවිල්ලා හිටපු ඉරියව්ව වේවා ආනාපාන සතියට වේවා ගන්න පුළුවන්කම තිබුණද නැද්ද කියන එක වාතාවරණයට ලියනද එදාට තමයි තේරෙයි හිත පිට යන එක තමයි හිතේ හැටි. නමුත් බුද්ධෝත්පාද කාලයක් මේක. අපි manussත්ත්ව ප්‍රතිලාභය ලැබෙලා තියෙන ක්ෂණ සම්පත්තිය තියෙන ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද පිට ගියේ හිත ගෙනලා තියන්න ඕන තැන දාන්න. යන වාරය පාස බලන්න මම තියෙන තැන දන්නවා තිබ්බා කියලා බලනකොට අරමුණු මාව ප්‍රතික්ෂේප කරනවාද කියලා අරමුණක් අදාවත් මාව ප්‍රතික්ෂේප කරන්නේ අන්න ඒක නැවත නැවත උත්සාහ කරන්න මුලදී එහෙම තමයි. මුලදී හරියට රැළපරත පතර කලබල වෙලා අකෝරුවක් දියත් කරනවා. හරියම රෝරුව ගහන්නේ කොටටමයි. ඉතින් ඒ නිසා රැළවල් 7-8ක් යnderලා අර නිස්සලංක රැළක් දන්නව ඇතේ ඉන්න ගුරා. එයා කරන්නේ 10 දෙනෙක් පාසලෙන් දාලා අර රැළ නතර වෙච්චලා පුල්ලුවන් තරම් උරුව තල්ලු කරලා දාගන්න මැදට. නැග්ගපු ගමන් හබල් ගන්න ඕන. ගාලා ගාලා ගාලා ගාලා මැදට ගියාට පස්සේ අමාරුවක් නැහැ. ඊට පස්සේ ආය ගොඩට තල්ලු කරන ගතිය නැහැ. ඒ නිසා අර පටන් ගන්නකොට තියෙන මේ පැංගිරි විශ් වෙනා වගේ ගතිය අමාරු ගතිය කායික කෙනෙකුගේ දෝෂයක් නිසා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ කරලා ඇතුළට ගියාට පස්සේ තේරෙයි මොකද මැදදී රළපතර එච්චර දල දඬු නැහැ. ඔරුවට උඩින් යන්න නැහැ. ඔහේ නලිය නලිය තියෙනවා. දැල්ල තමයි අමාරු. මේකට කියනවා අපි දියත් කරන වෙලාව කියලා ඒක අමාරුයි. ඉතින් ඒ නිසා එන හද්ද ඕන දෙයකට එන්න අරින්. ඒ ඔක්කොම නිකන් රැළවා. ඒ තියේදී කොච්චර කපාගෙන ඇතුළට යන්න පුළුවන්ද කියලා බලන්න. ඇතුළට ගියාට පස්සේ බින්දෙන්නේ නැහැ. රැළ තිබුණාට බින්දෙන්නේ නැහැ. එතකොට ඔළුව පෙරලන්න බෑ යාට. මේ නිසා අපි රැළට කෙලින් තියාගෙන යන්න ඕන ඔරුව. පැත්ත වැටුනොත් ඇලවෙනවා. එන ඕනේ කරදරයකට මුහුණ දෙන්න ඕකමයි ක්‍රමේ. පොඩි උන් කෑ ගහන්නම ඕනේ. අද්ද හෙන්නම ඕනේ. හිතවිලි එන්නම ඕනේ. වේදනා එන්නම ඕනේ. ඒ ඔක්කොම තියදී හුස්ම නතර වෙන්නේ නැහැ කවුරු හරි හිතනවාද මේ සද්ධාහන වෙලාවට හුස්ම ගන්න නැහැ කියලා. කවුරු හරි හිතනවාද මේ හිතවිලි වෙන වෙලාවට හුස්ම ගන්න නැහැ කියලා. කවුරු හරි හිතනවාද මේ කයි වේදනාව තියෙන වෙලාව හුස්ම ගන්න නැහැ කියලා. නෑ අපේ කඩප්පුලේ හිත හුස්මට වැඩිය සද්දයට කැමතියි. අපේ කඩප්පුලේ හිත සද්දට හුස්මට වැඩිය වේදනාවට කැමතියි. නොකෑමනා හිත මේ ආනපාන තියෙන ඒක බලන්නේ නෑ. හිතවිලි ගැන කී කිය ඉන්නවා. එයාට ගන්න ඕනේ නඩුවක් දාගන්නේ මම ඔය ඔක්කොම කරද්දි හුස්ම ගන්නවානේ. සද්ද ආස්සෙත් මම හුස්ම ගන්නවා. වේදනා ආස්සෙත් මම හුස්ම ගන්නවා. හිතවිලි ඇස්සෙත් මම හුස්ස බලනවා කියලා බලන්න හිතවිලි වේදනා සද්ද බිත්තියක් වගේ නෙවෙයි ඒක ඇහිදල් සහිතයි. දැලක් වගේ තියෙන ඒවා හරහා බලන්න පුළුවන්. හරහා බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව. කොටිම හිතන්න මම ඇවිදිමින් නෙවෙයි ඉන්නේ. ඉඳගෙන ඉන්නේ කියන එක පේනවනම් භාවනාව හරි. මම කොච්චර හිතවිලි හිතුවත් හුස්මේ අඩුවක් වෙන්නේ නැහැ. කොච්චර සද්ද වුණත් හුස්ම අඩුවක් වෙන්නේ නැහැ. කොච්චර වේදනාවක් හුස්ම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මම බුදුහාමුදුරු කියපු දේ දිහා බලමු සද්ද වේදනා හිතවිලි මැද කියලා. යන්න ගත්තාම ඒව කරදරයක් කරගන්නේ භාවනා නොකරපු භාවිත නැති හිත. භාවිත හිත මේ කරදර ASCII බලනවා. ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. හුස්ම ගන්න බව අතරින් පතර දැනගන්න පුළුවන්. අන්න ඒකට සූදානම් වෙලා යන්න එදාට පෞරුෂත්වයේ නැගිටිනවා. එදාට අරණට වේවට චෝදනා කර කර චර්චුරු ගාන හිත මාර්වාක්ෂික හිත කෙලෙස් හිත පැත්තට ගිහිල්ලා අරමුණත් එක්ක හාද වෙන්න ඉඩ තියෙනවා. ඕක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි කවෝ කියන කිව්ව නොකිය ඔක්කොගෙම හැටි ඕක තමයි. ඒ තියේදී නැවත නැවත පිට ගියේ හිත givisagatta මූල කර්මස්ථානට ගෙන යීමේ Tamange සූරකම තේරුම් ගන්න ඒක බුදුහාමුදුරන්ට අපිට කරලා දෙන්න බෑ. ඒක දන් දුන්නට සිල් රැක්කට හම්බ වෙන්නේත් නැහැ. වෙන ලෝකේ තියෙන මොන ශිල්ප ඉගෙන ගත්තත් ඕක හම්බ වෙන්නේ. ඕක තමන් විසින්ම කළ යුත්තක්. ඒ නිසා දැන් ඒකට බැහැලා තියෙන කියලා සතුටු වෙලා නැවත නැවතත් උත්සාහ කරන්න පළවෙනි දවසේ දෙවෙනි දවසේ යනකොට ඕක බොහෝ විට මේචල් වෙලා, හේම වෙලා, බය වෙලා මේ ආම්බන් වෙලා එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම පරියංක භාවනාව පුහුණු කරමින් සිටියේදී ආස්වාසය සහ ප්‍රස්වාසය පිළිබඳව සිත යොමු කිරීමට උත්සාහ කළත් එය ආස්වාසය ලෙසත් ප්‍රස්වාසය ලෙසත් වෙන වෙනම වෙන්කොට හඳුනා ගැනීමට මාහට හැකියුවේ නැත. උපරිම විනාඩි 15ක් පමණ කාලයක් එලෙස උත්සාහ දරුවද බාහිර අරමුණු කෙරෙහි හිත දැඩිව යොමු නිසා මාහට පරියංක භාවනාව සාර්ථක කර ගැනීමට නොහැකි වූවා. යයි මම සිතමි. ප්‍රථම වතාවට මෙහි පැමිණ පරියංක භාවනාව පුහුණු කරන මාහට ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්වෙන්ව හඳුනා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් ඇතනම් එය පැහැදිලි කර දෙන මැනවි. ඇතම් විට මෙම දින 7 අවසානයේ පුහුණුව තුළින් මා හටම ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කර හඳුනා ගැනීමට හැකි වෙන අතයිද සිතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට පුහුණු වෙන්න ඕනේ ගුරුසු දෙකෙන්. අවිජිනවනේ සක්මන් කරන වෙලාවේදී අපි බලනවානේ පය පොළවේ වදින හැට මේ වම මේ දකුණ කියලා. ඊට පස්සේ සක්මන් ඉවරලා ඇවිල්ලා වාඩි වෙනවනේ. වාඩිලා ඉඳගෙන ඉනියව පේනවනේ. ඉඳගෙන ඉනියව ඇතුලේනේ ආශ්වාස ප්‍රශ්වාස වෙන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්න වෙලාවේදී ඇවිදිනව නෙවෙයි කියලා දන්නවනම් ඒක තමයි භාවනාව කියලා හිතා ගන්න. ඒ හොඳට ඕම 100 100ක්ම ලකුණු හම්බ වෙනවා. මම දැන් ඇවිදිනව නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නේ. එතකොට ඒක සමාදන් වෙච්ච කෙනාට ඒකට සාදු කෙනෙක්ට තමයි තේරෙන්නේ ඔබ කොහොමද දන්නේ ඉඳගෙන ඉන්නවා කියලා. එයි මට මේ තේරෙන්නේ මේ පොළොව බිමට වදින හැටි. එයි මට මේ තේරෙන්නේ හුස්ම ගන්න හිරෙලා නැටි. එයි මට තේරෙන්නේ මේ ඇඳුම් වල පිම්බීම හැකිලිම සිදුවෙන හැටි කියලා ඉඳගෙන ඉන්න ලකුණු එයා පෙන්නයි. හොයන්න යන්න බෑ. හොයන්න ගියොත් කෙල්ලෙක්වත් යාළු කරගන්න බෑ කියලා මම පොඩි කාලේ මට කොල්ලෝ කියලා දීලා තියෙනවා. කෙල්ලෙක් පිටිපස්සේ යන්න ගත්තාම ඒකේ ආඩම්බර වෙනවා. කරබන ඉන්නකොට ආවොත් අන්න වැඩේ හරියි. කෙල්ලෙක්වත් බෑ යකෙක්වත් බෑ බල්ලෙක් බැදුවන්න ගත්තොත් බල්ලත් හපාපා කන. ඒ නිසා කරබන වාඩිලා බලන්න මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් භාවනා 100 100ක් ලකුණු හම්බ වෙනවා. මේ භාවනා කරන බය මේ කට්ටිය ගිය ගමන්ම උදයබ්බේ ඥානෙ ඉල්ලනවා සංකාරුපෙක්ඛ ඥානෙ ඉල්ලනවා අර ධානෙ ඉල්ලනවා මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ඉල්ලනවා ඔය බයි යන්නේ ඉඳගෙන ඉන්න බවවත් දැනගන්න බෑ එනිසා පොඩි ළමයිට සතිපාසලට ගියාට පස්සේ අපි උගන්වන්නේ මොකද්ද මේ ඉඳගෙන ඉන්න වෙලාවයි ඇවිදින වෙලාවයි දෙක වෙන් කරලා පෙන්නන්න. අනේ ෂෝක් එකට පොඩි එකක් කියන. ඉඳගෙන ඉන්නකොට මම හරියට ආනපන අහුවේ. සමහරට පිම්බීම හැකීම අහුවේ. සමහරට ඉඳගෙන ඉන්න හැප්පෙන තැන తీරේ කොයි එකක් ගැලපෙනවා. ඉතින් Tamanට ආවේනික දේ එන්නේ ඉස්සලා ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ගියාම ඉදෙන් ඉස්සලා gediya දුම් ගහලා ඉදවලා කන්න ගියාම ඇබුල්ට තමයි. ඒකට ඉතින් අසාර්ථකයි කියලා හිතෙන දවස් හතෙන් පස්සේ නම් පුළුවන් වෙයි දෝ කියලා වගේ මේ සැකි හැකි සංඥාවකුත් වෙනවා. එච්චර කල්යන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට බලන්න ඔක හිතවිලි කොච්චර ආවත් වේදනාව කොච්චර ආවත් ආනපනේ පෙනුනත් නොපෙනුනත් වෙනස්කම මම ඇවිදිනව නෙවෙයි කියන එක සාතික් කරගන්න. ඒකට කියන්නේ ප්‍රත්‍ය ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ. උරගාලා බලන්න මම කොහොමද දන්නේ ඉඳගෙන ඉන්න බව? කවදා හෝ ඉඳගෙන ඉඳීමේ සහ ඇවිදීමේ වෙනස දන්න කෙනාට පමණක් සංවේදීභාවයේ තියෙන කෙනාට පමණක් හිත ප්‍රනීත වෙච්ච කෙනාට පමණක් ඉඳගෙන ඉන්නකොට පේන ආනපන පේන්න ඉඩ තියෙනවා. ඒකට සාදු කියපු කෙනාට පමණක් ආස්වාද ප්‍රසවාසයේ වෙනස පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක අනුපුබ්බ ක්‍රමයට යන්න. අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපද. ඒ නිසා බලාපොරොත්තු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය දෝෂයක් තියෙන්නේ. නමුත් ඒක ස්ථිර හානියක් වෙන්නේ නැහැ. ආනාපානෙත් එක ගොඩාක් වෙලා ඉන්න අරින්න හාද වුණාට පස්සේ තමයි ඒකේ ඔය ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනවා නෙවෙයි කියන එක දැනගන්න. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියන එක දැනගන්න අන්නේ විදිහට අනුග්‍රහ කරන්න හිත වටන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මම සක්මන් භාවනාව කරගෙන යද්දී තදි තද ගතියක් සැහැල්ලු ගතියක් තුනටි වේදනාවක් මෙනෙහි කරන විට නැතු වුණා. එහෙම ලියලා තියෙන්නේ. ඒ ටික ලියලා මෙනෙහි කරනකොට නැතු වුණා. පරියංක භාවනාවෙන් මූණ නලියුවා. මෙනෙහි කරා. පපු ප්‍රදේශ උදරයේ පිම්බීම එතනට හිත යොමු කරා. කයේ කෙස් ලොම් දත් බොකු බඩවැල් සියලු දේම හිතට ආවා. මෙනෙහි කරා නැතු වුණා. එච්චරයි. පුගු බඩවල නැතුණා නම් වැඩි අප්සෙට් එකට දවල්ට උදේ දාන ගන්න හම්බ වෙන එකක් නැහැ. ඔය ටික තියලා මෙනේ කරන්ඩ පුගු බඩවල ටික තිබිච්චාව. යක නැතුව කරගන්න අමාරුයි. ඒක නිසා මේ දේවල් මතුවෙන බව මම අර කෙනෙක් ඇහුවා වගේ දැනෙන්නේ සතිමත් වුණොත් විතරයි. ඒකත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. ඒකත් එක්ක උරුට්ට වෙන්න යන්න එපා. අපි සතිමත් නැත්නම් අපි ඉන්නේ අතීතේ නම් අනාගතේ නම් වෙන කෙනෙක් ගන්න වෙන තැනක් ගන්න මේක ඇඟේ මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි ටෙලිවිෂන් එකක් බලාගෙනකොට රේඩියෝ එකක් අහනකොට කයිවාරු කෙලිනකොට ඇඟක් තියෙන බවක්වත් දන්නේ නැහැ. බුදුසෙන්සේගිර කියන්නේ ප්‍රමාදේ. නැත්තම් මදේ. නැත්තම් බීලා කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම ඉන්නේ බීලා ඉන්නේ. ඩෝප් වෙලා ඉන්න මිනිස්සෙක් වගේ මදේටපත් වෙලා තියෙන මේ කතාවල් අහලා, ටෙලිවිෂන් බලලා, රේඩියෝ අහලා අතීත නැති වර්තමානට ගත්ත ගමන් ඔය වගේ දේවල් ඉනිවත් එක හැප්පෙන්න එපා. මෙව හරියට Taman යන පාරට වැටිච්ච ආලෝකයක් විදිහට ගණන් ගන්න ආලෝකේ ගමන බාධා කරන්නේ නැහැ. ඒක මෙනෙහි කරලා නැති කරන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙන බව දැනගන්න මේ මතු වෙන්නේ කයේ තියෙන මේ ගති සහ සක්මනේදී හම්බෙන දේවල් සතිය තියෙන නිසානේ. ලාභයට ගණ්ඩත් එපා. මොකද ඒව හිරිහැර වගේ තමයි පේන්නේ. වාසියට ගණ්ඩත් එපා. මේ මේ සතිය නිසා ඇතිවෙච්ච ලාභයක්. එහෙම නැත්නම් සතිය ලැබිච්ච ආනිසංශයක්. සතියට ලැබිච්ච සුභාසින්සනය කියලා හිතාන ඒක තියේදිම මේ ඇවිදිනලා ඇවිදින බව දැනගන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. කවදාකවත් මේ පුංචි පුංචි දේවල් ඉඳගෙන ඉන්න බව දැන ගැනීමට ඉක්මවල යන්නේ ඒක යටපත් කරගෙන යන්නේ ඇවිදින බව දැන ගැනීම යටපත් කරන යන්නේත් නැහැ. ඒක නිසා මේ ලැබෙන දේවල් වාසියට අරගෙන ඒවත් එක හැප්පෙන්න රණ්ඩු කරන්න යන්න එපා. මෙනේ කරනට නැතිවීම නරක දෙයක් නෙවෙයි. ඒව තියෙද්දිමත් මම දැන් ඉන්නේ ඇවිදිමින් මම දැන් ඉන්නේ ඉඳගනිමින් කියලා කර්ම මූල කර්මස්ථානයේ අරස කරන බයන්න එතකොට මේ කරදර ගොඩාක් තියෙද්දිත් තමයි මූල කර්මස්ථානයේ අරස කරනවා කියන්නේ විශාල වාහන තෝගයක් තියෙද්දිත් හප්ප ගන්න නැතුව පාරේ වාහනේ ගෙනියන දන්න දක්ෂ රියදුරෙක් වගේ වාහන නැති පාරේ හප්ප ගන්න නැතුව යන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ වාහන තියෙන පාරක මිනිස්සුත් පයින්නවා බල්ලොත් පයින්නවා පොලකුත් තියෙනවා වාහනත් තියෙනවා හප්ප ගන්න නැතුව යනවා වගේ ඕන් ගහ ගහ උණ්ඩ කරදර කරන්න එපා යන්න බලන්න ඒකට තමයි තේරෙයි හිතේ හැම කෙනාගේම සූරකම තියෙනවා එනිසා මෙනේ කරන්නේ නැතුව වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා මම පොඩි හිතුවක්කාර උපදේශයක් දෙනවා මේ කෙනාට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව භාවනාව කරගෙන යාමේදී විවිධ ශබ්ද අසුණා ඒවා නොසලකා හැර නැවත භාවනාවට හිත යොමු කරා. භාවනාවෙම යෙදී සිටියා. නැවත නැවතත් අවට ශබ්ද ඇසුණා. වරහන් තුල කුඩා ළමයෙකුගේ කටහඬක් ඇසුණා. ඒ ඇසුණායයි සිතුවා. නමුත් විනාඩි 5ක් 10ක් භාවනාව කරගෙන යාමේදී නිදිමත දැනුණා. නැවත භාවනාවට යොමු වුණා. මේ පිළිබඳ ගැටවලට මොහොන දිය යුතු ආකාරය කරුණාවෙන් පහදා දෙන සේක්වා. මේ දායක කණ්ඩායමේ ඉන්න පොඩි ළමයි ඇති ගා ගහපු එක නම මෙතන. ඇද්දලා අරගෙන ගහන්න ඕනේ. ඉතින් නවරත් මහත්තයා ඉන්න වෙලාවේ එයා 10ක් දෙනවා. භාවනාත් කරනවා. කාර්ය සභාවට එන්න කිව්ව ආවේ නැහැ. ඉතින් වගේ විචාර ප්‍රශ්නයක් ආවා මේ භාවනා කරන්න දාන දෙන්න ළමයිගේ පොඩි ළමයි කෑ ගහනවා. ඉතින් දැන් මේ ළමයිගේ පොට කරට පොරොප්පව වන්න ඕනයි කියලා. ඒ නාරද මහත්තයා කිව්වා එහෙම කරන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්නේ සද්ද තියෙද්දි භාවනා කරන්නනේ. ඒගොල්ලන්ට කතා කරන්න ඉන්න එපයි කියන්න අපිට අයිතිවාසිකම් නැහැ. මම කියන්න තමයි කිව්වා අපේ පවුලේ ඔක්කොම එකතු වෙන්නේ නිසන්වනේ දාන දවසේ විතරයි. ඒ නිසා අපි ආපම අපි නිදල්ලේ කතා කරනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් භාවනා කරන්න නැත්නම් ගෙදර මේ සද්ද තියෙදි ඉගෙන ගන්න ඕනේ. මම මේ පොඩි ළමයි කෑ ගස්සන්න කියන කතාව නෙවෙයි මේ කියන්නේ. ගෙවල් වල ඉඳදී බල්ලන්ට කම්මලේ බල්ලට එන ගැහුවට ගානක් නැහැ වගේ ගෙවල් වලින් ඉඳලා ඕල්ලන්ගේ කට විතරක් අහනවනම් බීරි වෙයි කට මිනිසුන්ගේ මේ ආපු ගමන් 100%ක් සවුන්ඩ් ප්‍රූෆ් ඉල්ලනවා එයා කන්ඩිෂන් ඉල්ලනවා නිකන් හරියට නිකන් අඟහරු ලෝකෙන් ආපු අයවා ඒ නිසා මේ සද්ද තියෙද්දි මේක කරන්න පුළුවන් ඒත් මට මතකයි අපේ සභාපතිතුමා ඉමදුවේ ගිය වෙලාවේ කිව්වා අපි මෝඩකමක් කෙරුවේ මේ භාවනා ශාලාවේ යට කුසිය හදපේ කියලා. එම් වෙනවා නම් හොඳයි. අපි වෙනම ඉල්ලුවා කැලෑ දෙපාර්තමේන්තුවේ ඒගොල්ලෝ දෙන්නේ වෙනම ශාලාවක් හදා. නමුත් මේ 156ක් මේ රිට්‍රීට් කරලා තියෙනවා. අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ සද්ද. ඒ මොකද අපේ හිත ප්‍රනීත වෙනවා. භාවනා කරන්න ගියාම පුංචි සද්දෙට පවා කැළඹෙන ගතියක් තියෙනවා. ගෙවල් දොරල ඉන්නකොට ඔය ප්‍රශ්න නෙවෙයි. සද්ද ප්‍රශ්නයක් නෑ. මොකද තමනුත් කතා කරනවා. සද්දත් ඇහෙනවා. මොකද අර භාවනාවට ගියාම ප්‍රනීත වෙනකොට මේ ඇහැට කුණක් වැටෙනවා වගේ දැනෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරනකොට ප්‍රශ්න වලදී කිව්වා වගේ ඒ සද්දේ තියේදී වේදනාව තියේදී හිතවිල්ල තියේදී තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා බලන්න. මම ඇවිදිමින් නෙවෙයි කියලා. ඇවිදිනවා නම් මම ඉඳගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්න බව දැනගන්න. අන්නේ විදිහට පුරුදු කරන්න ගියාම හිත බොහෝ අරමුණු තියේදී නික්ලේශී අරමුණට යන්න පුරුදු වෙනවා. අභාවිත මනස, පෘථග්ජන මනස නික්ලේශී අරමුණු තියේදී කෙලෙස් අරමුණට යනවා. ගිහිල්ලා එකත් එක්ක රණ්ඩු කර කර ඉතින් පටලවිලි හදා ගන්නවා සංස්කාරය ඇති කර ගන්න. හැම වෙලාවෙම අපිට කෙලෙස් අරමුණු සහ නික්ලේශී අරමුණු සමාන ප්‍රමාණයක් තියෙනවා. අපේ හිත යන්නෙම කෙලෙස් අරමුණට මිටි තනින් වතුර බැස යනවා වගේ. ඒක ලියෙලා අරමුණට බයි. මේ අපේ තියෙන කඩප්පලිකම නෙමෙයි පේන්නේ. මේ කෑ ගහපු එක්කනාගේ දෝෂේ. එහෙම නැත්නම් වේදනා මොනවා හරි කී කියයි නිසා හිතට පෙන්නලා දෙන්න සැප දුක දෙක දුන්නොත් නිකලස් කෙලස් දෙක දුන්නොත් හිත තෝරන්නේ කෙලස්මයි දුකමයි ඒක කවුරු කරන දෙයක් නෙවෙයි අපි විහිං ඉල්ලගන්නේ අපිට අවසානයේ මරණ මොහොතේදී පේන දේවල් වලින් කී ලක්ෂයක් අපාය තෝරනවා කාටද පුළුවන්කම තියෙදි මේ වෙලාවේදී හොඳ දෙයකට හිත දාලා ගොඩ එන්න පුළුවන් අවස්ථාව ආසන්න කර්මයට යනකොට කොච්චරක් පුහුණු කරලා තියෙන්න ඕනද කියලා. එහෙම නැත්නම් ස්වභාවයෙන් දුන්නොත් කක්කාවම තමයි තෝරන්නේ. කෙලස්මයි තෝරන්නේ. නිසා සද්ද තියෙන මූල කර්මස්ථාන තියෙන සද්දේ තෝරනවා. ඒකෙල්ල සද්දේ දිගේ යනවා. ඒක බබ්බෙක්ගේ සද්දයක්, දකුණෙන් ආපු සද්දයක්, ගෑනු, පිරිමි ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්නවයි කියලා කියන්නේ කෙලස් බහුල වෙනවා. ඒ වෙලාවට බලන්න Tamanට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? සද්ද අතරින් පතරින් මට හුස්ම බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒකෙන් කරදර නොවන මනසක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි දැනගන්න ඕනේ හිතට හොඳ නරක හරි වැරදි සැප දුක් සමානව දීලා හිත ස්වභාවයෙන් හොඳ දෙයට යන්න. හිත ස්වභාවයෙන් නික්ලේශී දෙයට යන්න. ඒකට කෙලස් තියෙන්න ඕනේ. කෙලස් තියෙනකොට තමයි නික්ලේශී දෙයට අනේකේ වටිනාකමක් තියෙන්නේ. සැප දුක තියෙන්නේ දුක තියෙද්දිම සැප තැන තෝරන්න ඕනේ. හරි වැරදි දෙකේ වැරදි තියෙද්දි හරි තැන තෝරන්න. ඒකට බුදුහාමුදුරුවයි කියලා හිතන්න එපා. ඒකට අම්මා තාත්තා එන්නෙත් නැහැ. ඒකට කිසිම ගුරුවරයෙක් එන්නේ මේක කරන්න පුළුවන්. සද්ද තියෙද්දි මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වරින් වර. අන්නේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් භාවයේ අබමල් රීනෝක හරි වර්ධනයක් තියෙනවා නම් අපි ඒකට සාදු කියලා ඉදිරියට අනේකයි තියෙන්නේ. ඒක දවස් දෙකක් යනකොට කුරුතු වෙනකොට මම හිතනවා හුඟක් වෙලාවට හරියන්ට ඉඩ තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ බාධා කරපු එක්කනාගේ අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග හොයන්න යනවයි කියලා කියන්නේ දරුණු කෙලෙසක්. ඒ වෙනුවට මූල කර්මත්තාන්ට හිත අරවන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ මේ අවසාන ප්‍රශ්නේ මේ දැන් ඒ ස්වාමීන් වහන්සේ දීපු උත්තර වලටම මේ ප්‍රශ්නේ එයාට අසාධාරණයක් වෙයි කියලා මම ගන්න නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ කියපු කරුණු උත්තර දීපු උත්තර ටික මේ ප්‍රශ්නෙට හරිය මොකද එයා කියන්නේ ආනාපාන සති භාවනාව වඩද්දී මට නිදිමතක් එනවා සිතුවිලි පහළ වෙනවා කොපමණ හුස්ම රැල්ලට හිත යොමු කරත් නිදිමත එනවා ඒකට කුමක් කළ යුතුද කියලා ස්වාමීන් වහන්සේ දැන් ඒකට උත්තර දුන්න නිසා මේකට නෑ මම උත්තරයක් දෙනවා ඔයාට වැඩක් නෑනේ <laughs> එයා නිකන් ලකුණු ගන්න හදනවා මේ දෙකම පෙන්නලා තියෙදි හරි තැනට යන්න හදනකම් මේ මන්දෝත්සහයි වෙන්නේ නැතුව දිගට කරන්න. මේකේ බොඩි ප්‍රශ්න ටිකක් තියෙන සද්ද වේදනා හිතවිලි නිදිමත. ඔය තුන හතරයි තියෙන්නේ. ඒකට සාපේක්ෂව මූල කර්මස්ථානේ තියෙන්නේ. ඉතින් දාලා දාලා බලන කොච්චර බෝල දැම්මත් Taman ඒ බුරුම පඬිස්සහානිස කියනවා පරිය රැනකට වැලි මුං ඇටයි. උන්ට 100ට 50 50 දාලා කලවම් කරලා විසි කරන්න බෑනේ බැරි වෙලාවකත් පරිය වැලියට ඒකට ගහනවා. උටක් ගාලා ගහන්නේ මුං ඇටයට තමයි. පරෙයියගේ තරම්වත් හිදියාවක් අපේ හිතේ නැහැ. ඒක ගහන්නේ වැලියටේට ඒකල කියන බලන්නකෝ මුං ඇට කියලා වැලියට දීලානේ මගේ දතුත් ගලවලා ගියයි කියලා ඔන්න වැලියටේට වහින. ඉතින් කාපංකෝ මුං ඇටේ. ඉතින් ඒ ඒ කඩපුලිකම කාය ළඟදී. වැලියට මුං ඇට 50ට 50ට දාලා කලවම් කරලා විසිකිරුවොත් දාලා බලන්න පරෙයියෙක් බැරි වෙලාවකත් ඇහැ වපර වෙච්ච පරියෙක් හරි ගහනවද කියලා වැලියට ඒක? ගහන්නේ නැහැ. බුදුහාමුදුර අපිට දීලා තියෙන විතර බරපතල වාක්‍යයන්නේ බොහොම සරල දෙයක්. පුහුණුවෙන් ගන්න ඕන. පුහුණුවෙන් කරනකොට එකක්ම දෙන්නේ චෝදනා ස්වරූපෙන් ගියොත් කෙලස්. කිසිම තැනක චෝදනා කරන්න අපිට ඉඩක් නැහැ. අපිට ඉල්ලීමක් කරන්න ඉඩකුත් නැහැ. චෝදනාවක් තියෙන තාක්කල් ඉල්ලීමක් තියෙන තාක්කල් අපි දීනයි, හීනයි, පුජීතයි. දීලා තියෙන ඔක්කොම සෙල්ලම් අසි උඹල කොච්චර බාධා කරත් මං ඊට වැඩි එක සැරයක් ඉඳගෙන ඉන්න බව දකිනවා. ඊට වැඩි එක සැරයක් හුස්මට හිත යොදනවා කියලා ඒක සතුටු වෙච්ච කෙනාට නිවන එච්චර ඈත නෑ. ඒ නිසා අද පළවෙනි දවසේ වගේ ප්‍රශ්න අහුනට දොස් කියන දෙයක් නැත්තේ නෑ. අපි ඒක දඬුවම් කළ යුතු වැරද්දකුත් නෙවෙයි. ඒක ආධුනිකයාට ධෛර්යයක් ඇති වෙන විදිහට කියන්න තියෙන්නේ ඔය ටිකවත් අපි දන්නේ භාවනා කරපු නිසානේ. ගෙදිටලපත් කාලා බුදියන්නේ හිටියානම් ඕකවත් දන්නේ නෑනේ. මේ හිතට කෙලෙස් නිකලෙස් අරමුණු දුන්නොත් ගහන්නේ කෙලෙස් තමයි. දෙකක් නැහැ. ඒක මේ මේ කේන්දරේ බල්ලා කියන වගේ කියයි. ආන්නේ යාට පෘත්තජනයයි කිය. කෙලෙස් නිකලෙස් අරමුණු හැම වෙලාවෙම තියලා කියලා දන්න කෙනාට කියනවා කල්යාණ පෘත්තජනයයි කිය. ඒ වෙලාවේදී නිකලෙස් අරමුණටම ගහන්න ඕන කියන එකට කියනවා සේක පුද්ගලයයි කිය. ඒක සාර්ථක වුණාට පස්සේ කියනවා රහත් උනායි කියලා. කාටවත් පරීක්ෂණේ නොකර විභාගයට නොලිය පාස් වෙන්න බෑ. ඒ නිසා ඔක් කරලා බලන්න. කරලා බලනකොට ඔය දක්ෂකමේ ඥාන පිරිමකමක් නැහැ. ඔය දක්ෂකමේ උගත් නෝගත්කමක් නැහැ. ඔය දක්ෂකමේ ත්‍රිපිටකය දැනගත්ත විනයාචාර්ය වුණා, පැවිදි වුණා, උපසම්පදා වුණා, තියන්නිකායට ගියා. මොකක්වත්ම නැහැ. මේක හැම කෙනාටම සමානව තියෙන බව සරුවචනාංශය දන්නවා. මේ පරිශන කරන්න යන උගෝ දෙනෙක් අපහසුතා හරහා තමයි යන්නේ. ඒක තමයි ගමන ලස්සන. ඒ නිසා ওই ක්‍රමේ එච්චරම බරපතල දෙයක් නෙවෙයි ස්වභාවික දෙයක්. මේක කරගෙන කරගෙන යනකොට කෙලස් නිකලස් අරමුණු අතරමැද නිර්මල මල අරමුණු අතරමැද ക്ഷേම භූමිය කාන්තාරයේ දෙක අතරමැද නිතරම ക്ഷേම භූමියට නිර්මල තැනට නික්ලේශී තැනට යන්න නැමියාව හැදුනා නම් ගොඩ නැතු අරවඩ චෝදනා කර කර මගේ හිත යන්නෙම නරක දෙයට කියලා කියනකොට වෙන්නේ තවත් හිත පශ්චාත්තාප වෙලා කෙලෙසෙනවා. ඒ නිසා ඒක උත්සාහ කිරීමෙන් තොර කරන දෙයක් නැත්තේ. ඒ නිසා කරන උත්සාහය පවා මිනිස්යන්ට වැඩිය දෙවියෝ වඳිනවා කියන උත්සාහයට. දෙවියන් ඉස්සරහට බ්‍රහ්මේ වඳිනවලු. මේ මිනිස්යා කරන මේ මේ වීර්ය උත්සාහයට ඒ නිසා අපි මේ දවස් ටිකේ කරලා බලමු. මම හිතනවා උත්සාහ කරන්න කරන්න අපිට යහ ප්‍රතිඵල වඩ වඩා දකින්න හම්බෙයි කියලා.